අවසරයි මානව වංශ විද්‍යා කතාපොත පිරවදන ഘോഷාකාරී මාධ්‍යකරණයත් පිටපත් කිරීමේ ලේඛන කලාවත් වෙනුවට ඔබේ දැනුමින් සපිරි ਵਿਚාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිදෙන පෙරවදන පෙරවදන මෙහෙවන්නේ කතිකාචාර්ය මනීෂ තුක්කන්නාරාල. මානවංශ විද්‍යා කතා පොතේ පෙරවදන අද අපි සපයන්නේ යුජින් අයනස්කෝ විසින් රචනා කරපු රයිනෝසිරස් කියන නාට්‍ය පිළිබඳවයි. එක්තරා විදිහකට අපි මේ පෙරවදන වැඩසටහන් තුලින් බලාපොරොත්තු වෙන්නේ පාඨකයාගේ භාව මණ්ඩලයේ තියෙන නිම්මලලු පුළුල් කරන්නත් ඔහුගේ චින්තන පරාසය පුළුල් කරන්නත් අලුත් සමාජ සංස්කෘතියක් පිළිබඳව තිබෙනා වූ අදහස පුළුල් කිරීමක් කියන කාර්යය තමයි අපි පෙරව දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අර්ථයෙන් අපි අද දවසේ තෝරගන්න කෘතිය අපිට වැදගත් වෙන්නේ කොහොමද කියන එක ඊටාත්ම කාලෝචිතයි සහ ඒක හිතන්න ඕන කාරණයක්. කලාකෘතියක් කියලා කියන්නේ එක්තරා විදිහකට සංවේදනය කළ නොහැකි සමහර විට සංවේදනය කිරීමේ හැකියාවක් නැති දේවල් යථාර්ථයක් බවට පත් කරගන්න ගන්න එක්තරා උත්සාහයක්. සත්‍ය සහ පරස්පරය කියන දෙක මත තමයි කලාකෘතියක් පදනම් වෙන්නේ. යූජින් අයනෙස්කෝගේ නිර්මාණ ඇතුලේ මේක එක්තරා විදිහකට ප්‍රකාශයට පත් වෙනවා. Eugene Ionesco, Samuel Beckett, Arthur Adamov, Harold Pinter වගේ නාට්‍යකරුවන්ගේ කෘතින් එක්තරා විදිහකට ලෝක යුද්ධ දෙකකට පස්සේ ඇතිවෙච්ච සමාජයේ ජීවත් වෙච්ච මිනිසුන්ගේ භාවයන් ටික ප්‍රකාශනයන් ටික එහෙම නැත්නම් පැවැත්ම පිළිබඳව ගැටලු ප්‍රශ්නයට ලක් කරපු කෘතියක්. ඒ නිසාම අපි අද විශ්වාස කළා එක්තරා විදිහකට ලංකාවේ සමාජ ක්‍රමයේ යම් පරිවර්තනීය අවස්ථාවක ඉන්න අපි රයිනෝසිරස් වගේ නාට්‍යයක් පිළිබඳව කරන සාකච්ඡාව ඉතා වැදගත් කියලා. ඒ අර්ථයෙන් අපි අද ආරාධනා කළේ සම්පත් පෙරේරා මැතිතුමාට රයිනෝසිරස් නාට්‍යයේ පරිවර්තකයාට ඔහු එක්තරා විදිහකට නාට්‍ය හා රංගකලාව විෂයෙහි තමන්ගේ දිවිසැරිය ගත කරමින් පරිවේශනයේ නියැලමින් පරිවර්තනය කරමින් නාට්‍ය නිෂ්පාදනය කරමින් විශ්වවිද්‍යාල එහෙම නැත්නම් ඇකඩමියාව සහ අනිත් පැත්තෙන් ආධිකාලීනව ටවර් හෝල් රඟහල් පදනමේ ක්‍රියාකාරීව වැඩ කරපු මානවකේ. ඒ නිසා තමයි ඔහු අපිට සුවිශේෂ වන්නේ. අනෙක් පැත්තට යූජින් අයනෙස්කෝගේ ප්‍රකාශනය සහ ඔහුගේ ඊ타මාත්ම වැදගත් එහෙම නැත්නම් හොඳම නාට්‍ය විදිහට හඳුන්වන මේ නාට්‍ය ගැන තමයි අපි අද කතා කරන්න හිතුවේ. රයිනෝසිරස් නාට්‍ය සාරාංශගත කරන්න පුළුවන් කොහොමද ඔබට? ඕමනිෂී තාම සැකවින් වයිනොසිරස් නාට්‍යයේ කතාව අපි කියනවා නම් එක්තරා නගරයකට ඉරිදා දවසේ උදේදී රයිනොසිරස් කණ්ඩායමක් කඩාවදිනවා. ඒක එකෙක්ද දෙකෙක්ද කියලා තඳුර ගන්න බෑ. කොහොම හරි රයිනොසිරස් අවිල්ලා ගිය බව අපි පළවෙනි අංකයේදී අඳුර ගන්නවා. මේකට මිනිසු දක්වන ප්‍රතිචාරත් එක්ක පහුවෙනිදා වෙනකොට රයිනෝසිරස්ලා ක්‍රමෙන් නගරය ආක්‍රමණය කරන්න පටන් ගැනීම මේකට මිනිස්සු දක්වන ප්‍රතිචාර තමයි මේ නාට්‍යයේ තියෙන්නේ. ඒක රයිනෝසිරයිටිස් වගේ රෝගයක් බවට පත් වෙමින් නගරය පුරා වසංගතයක් ආකාරයට ව්‍යාප්ත වෙනවා. නගරයේ මේ වසංගතයේ තියෙන ස්වභාවය තමයි මිනිස්සු ක්‍රමිකව රයිනෝසිරස් ලබවටපත් වෙනවා. ඔබ දන්නවා ඔබ මොහොතකට කල්පනා කරොත් රයිනෝසිරස් කියන සත්වයාගේ ස්වરૂපය ඔහු යම්කිසි ඝන ආවරණයක් ශරීරයේ තිබෙන ටිකක් අපි කියන්නේ පැකිඩම් කියලා ටිකක් දැවැන්ත සත්වයක් විදිහට ඉන්නේ නලල පලාමතු වෙන අඟක්කින් හෙබි ටිකක් තරම් දකින්නට ප්‍රියමනාප නොවන සද්දන්තයක් විදිහට මේ හැම ගණකම වෙන්න පටන් අරන් උණ රෝගය වැළඳිලා පසුගිය කාලේ මේ කොරෝනා වසංගතයත් එක්ක මෙහි බොහෝ සබඳතා අපිට ගොඩනගා ගන්න පුළුවන් පැන්ඩමික් පීරියඩ් එකක් බවට මේකපත් වෙනවා. ඒත් මේකට විරුද්ධව එක එක අය දක්වන ප්‍රතිචාර වගේම මේ රයිනොසිරස් කරණය වීම නැත්නම් මේසේ රූපාන්තරණය වීමට නගරයක් ගොදුරු වීම සහ ඊට ප්‍රතිවිරෝධීව ඊට ඊටම අක්‍රීයව ප්‍රතිචාර දක්වන චරිතයක් වන බෙරෙන්ජ ඔහු අපි දන්නවා අයනස්කෝගේ නාට්‍යවල හමු වෙන පොදු චරිතයක් බෙරෙන්ජ කිල වගේ නාට්‍යයක් අපිට හම්බ වෙනවා දැන් මේ මේ චරිතය කොහොමද මේ රයිනොසිරස් කරණයට ලක් නොවි මානවයාගේ පැවැත්ම උදෙසා කරන යම්සි ආකාරයක අපි කියන්නේ ඇබ්සර්ඩ් ක්‍රියාදාමයක නිරත වෙමින් සිටින නිසා මේ නාට්‍ය වසංගතයක් ඊට එහෙම මුණ දීම සහ ඒ තිබෙන යම්කිසි ආකාරයක විකාර ස්වභාවය අපට කැටපත් කරන නාට්‍යයක් විදිහට කෙටියෙන් හඳුන්වා දෙන්න පුළුවන්. ඒ විශේෂයෙන්ම මේ ඔස්සේ මානව සබඳතා කොහොමද වැඩ කරන්නේ? ආදරය, මිත්‍රත්වය මේ වගේ දේවල්. ඉතින් ඇබ්සට් කියන සංකල්පයත් එක්ක අපි ඉදිරියේදී මේක පැහැදිලි කරගන්න උත්සාහ කරමු. උඹ දවසට පැය 8ක් වැඩ කරනවා. අනිත් මිනිස්සු වගේම. හැබැයි හවස්වරුව, ඉරිදා දවස, හිම්මහන කාලේ මාස 3කුයි උඹට නිදහසේ ඉන්න පුළුවන්. උඹට තියෙන කාලය හොදටම ඇති. ඕකට පොඩි ක්‍රමයක් තියෙනවා. හොඳයි. මොනවද අනික් උත්තර? පුංචි ක්‍රමයයි ඕන වෙන්නේ. විධික්‍රමයක්. උඹේ විවේක කාලයට කාලසටහනක් හදාගනි. ඒ කියන්නේ ඒකේ තේරුම. කෞතුකාගාර බලන්න ඵලයක්. පොතපත කියවපන්. දේශනවලට ඵලයක්. ඔය ඔක්කොම උඹේ ප්‍රශ්න වලට විසඳුමක් වෙයි. ඒවා උඹේ චින්තනයේ වැඩි දියුණු කරයි. සති 6කින් ඔබ නියම සංස්කෘතික මිනිහෙක්. ඒ විදිහ නයිනස්කෝ අපිට යෝජනා කරන සංස්කෘතික මිනිහා කවුද? ඔව් ඇත්තටම මේ මනිෂෝක කියවද්දී මට මේ ඊටම මේ හොඳ දෙයක් මතක් වුණා අයනස්කෝ සහ ඇබ්සර්ඩ් කියන රංග රීතිය සම්බන්ධයෙන් වන යම් කිසි විදිහේ ප්‍රකාශනයක් නැත්නම් අපි මේ විදිහට ඕක ගැන කතා කළොත් එimhe මනිෂ විශේෂයෙන්ම අයනස්කෝ උත්සාහ කරග උත්සාහ කරනවා මේ අවිධිමත් නැත්නම් නැත්නම් සංයුක්ත ලෝකයේ යම් කිසි විදිහකට සංයුක්ත වීමට දරන උත්සාහය නැත්නම් අපි කියනවා ක්‍රම විධික්‍රම ගොඩනැගීමට කරන උත්සාහයේ තියෙන ඇබ්සඩිටි නැත්නම් විකාරත්වය පෙන්වන්නේ. එහෙම ක්‍රමයක් මේ ලෝකයේ උත්සාහ කරන මිනිස්සු පිළිවෙලකට එහෙම ගොඩනගන්න ඔහු ඔහු දකිනවා එහි පිළිවෙලක් නැති බව ඒ අනවරත අරගලය ඔහු දිගටම ඔහුගේ කෘති වලින් ප්‍රශ්න කරනවා සිස්ටම් එක විසින් අපිට යෝජනා කරනවා ඔබ උදයටට වැඩට ඉන්න ඕනේ ඔබ දහට කන්න ඕනේ ඔබ යනකොට ස්කූල් ටයි එක දාලා යන්න ඕනේ නේද ඔබ හොන්ඩේ පැත්තට පීරලා තියෙන්න ඕනේ හෝ කියලා අමුතු විදිහට මේ මේ මේ තුල ගොඩනංවන ඒ කියන්නේ නිර්මිත ශිෂ්ටාචාරයේ මානවයා අත්පත් කරගන්නා ඛේදජනක ස්වභාවය මේ නාට්‍යයෙන් අපිට පෙන්න ඕනම කෙනෙක් එහෙම එහෙම ගොඩනගන අය තමයි ඉක්මනටම අර රෝගයට ගොදුරු වෙන්න පටන් ගන්නෙ මේ ඉතා ක්‍රියාකාරීත්වය හිම වෙන්නේ කොහොමද කියලා අහන අය තමයි මේ රයිනෝසිරස් රෝගයට කර ආකාරයකින් මේ ඉක්මනින්ම ගොදුරු වෙන්නේ විශේෂයෙන්ම ජීන් ඔය ඔබ කියපු චරිතය ඔබ යාළුව දෙන්නේ කින බෙරෙන්ජ සහ ජීන් කියලා මේ නාට්‍යයේ බෙරෙන්ජයට යම් කිසි විදිහකට ඌට ක්‍රම විරෝධයක් ඔහු තුල තිබෙන්නේ ඔහු ඔහුට පිළිවෙලක් නැහැ වඳින පළඳින හැටි පවා ඔහුගේ පිළිවෙලක් නැහැ ඔහු අකර්ම කියන පැසිව් විදිහට අකර්මණ්‍යව තමයි ඔහුගේ ප්‍රතිචාරය ගොඩ නැගෙන්නේ. නමුත් ජීන් කියන්නේ ක්‍රමය නියෝජනය කරන චරිතය. උට කොණ්ඩේ පිරෙන විදිහක් තියෙනවා පිළිවෙලක් වෙන්න ඕන සංස්කෘතික මිනිහෙක් වෙන්න නම් ඔබ කෞතුකාගාරය යන්න ඕන දේශන වලට ගිහිලා සම්බන්ධ වෙන්න ඕන නාට්‍ය ශාලා වලට යන්න ඕනේ ඉතින් එහෙම කියලා ගොඩනගපු අය අවසානයේදී ඉතා ඉක්මනින් ව්‍යසනයට ගොදුරු වෙනවා ඒ පිළි හැබැයි මනුෂ්‍යයා පිළිබඳ සැබෑ අපි කියන්නේ සැබෑ ඉන්සයිට් එකක් තියෙන නැත්නම් සැබෑ හැඟීමක් තියෙන කෙනා ඒක පිළිබඳව ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඉතින් මම කියන්නේ රයිනෝසිරස් නාට්‍ය බෙරෙන්ජගේ චරිතය ඒ ආකාරයට තමයි ගොඩනගලා තියෙන්නේ. අයින්ස්කෝ විශේෂයෙන් සඳහන් කරන්න ඕන දෙයක් තියෙනවා ඔබ ඔබේ පෙරවදනෙත් සපයපු පෙරවදනෙහි ඊටම අපූර්වට සඳහන් කළා ලෝක යුද්ධ සම්බන්ධයෙන්. සර් වෝල්ටර් බෙන්ජමින් කියන දාර්ශනිකයා කියනවා දෙවන ලෝක යුද්ධෙන් පස්සේ මිනිසුන්ට කවි ලියන්න බැරි වෙනවා කියලා. මොකද එතෙක් අපි ගොඩනගාගෙන තිබුණු ආඛ්‍යාන ස්වરૂපයන් වලින් මනුෂ්‍යයා සම්බන්ධයෙන් තිබෙන ඉදිරිපත් කිරීම නැත්නම් මනුෂ්‍යයාගේ භාවයන් නැත්නම් මනුෂ්‍යයාගේ නිර්මාණයන් තව දුරටත් වළංගු නැහැ වෙන ක්‍රමයක් ඕන වෙනවා. අන්න ඒ අවස්ථාවේ තමයි මේවා ඇන්ටි ඩ්‍රාමා නැත්නම් ඇන්ටි ප්ලේ කියලා තමයි මේවා හැඳින්වීමේ විශේෂයෙන්ම හයිලන්ස් කෝ මේවා නාට්‍ය විරෝධී නාට්‍ය විදිහට තමයි මේවා ගෙනාවේ. එතකොට අර ඔබ කියපු අර දවසට පැය 8යි මාසෙට මෙච්චර දවස් අපිට මිනිස්සු අර යාන්ත්‍රික ශිෂ්ටාචාරයේ දෙදරා යෑම තමයි එක විදිහකට ඔය 39 45 කාලේ 1939 1945 45 කාලේ අතර තිබුණු ලෝක යුද්ධෙදී සිද්ධ වුණේ. එතකොට මේ මේකේ මේකෙන් පස්සේ පශ්චාත් යුද්ධ කාලීන නාට්‍යයක් විදිහට තමයි මේ නාට්‍ය රචනා කරන්නේ විශේෂයෙන් මේ නාට්‍ය පළවෙනිම මනීෂ කෙටි කතාවක් විදිහට තමයි ඇඩස්කෝප් 1958 දී වගේ රචනා කරන්නේ. ඔහු රුමේනියාවේ ඉපදුනාට ප්‍රංශයේ හැදී වැඩුණු ජීවත් වුණු නාට්‍යකරුවෙක්. ඔහු මේ මේ කෙටි කතාව තමයි පසු කාලීනව 59 දී මේක නාට්‍යයක් බවට රචනා කරන්නේ. ඒදී අර ඔහු ලැබපු නාසි අත්දැකීම ඒ විශේෂයෙන්ම නාසීන් ඔබ දන්නවා හිට්ලර් ප්‍රමුඛ කණ්ඩායම ප්‍රංශයත්පත් කරගත්තම කොටසක්. ඒ හිටපු කලාකරු, බුද්ධිමතුන්, විද්වතුන්, විද්‍යාඥයන් ඔක්කොම නාසිකරණයට බඳුන් වෙනවා. මේ මේ රයිනෝසිරස් කරණය ඔබ හිතන්න යුද ටැංකියක තියෙන බාහිර ස්වરૂපය සහ රයිනෝසිරස් කියන සත්වයාගේ තිබෙන බාහිර ස්වરૂපය මේ මේ ආගමනය යම් කිසි ආකාරයකට මෙටාෆොරික් නැත්නම් අපි කියනවා රූපකාකාරයෙන් වේදිකාවට උචිතාකාරයට රචනා කිරීම ගොඩනැංවීම තමයි පශ්චාත් කියන්නේ පෝස්ට් ට්‍රෝමැටික් සිටුේෂන් එක පශ්චාත් යුද්ධය සම්බන්ධයෙන් වන යම්කිසි ශිතියක් ශිතිමය අත්දැකීමක් තමයි යුජින් හනස්කෝගේ පෙළ තුළ රචනා කළ තියෙන හැබැයි ඒ තුළ මිනිස්යාගේ තිබෙන විකාරත්වය නැත්නම් ඇබ්සඩිටි විදි විරෝධී භාවය ඔහු ඊටාම මනවින් නාට්‍යමය මාත්‍රුවක් සහිතව හරිද පෙළ වාස්තු කරලා තියෙනවා මානව වංශ විද්‍යා කතාපොත පෙරවදන ഘോഷාකාරී මාධ්‍යකරණයත් පිටපත් කිරීමේ ලේඛන කලාවත් වෙනුවට ඔබේ දැනුමින් සපිරි ਵਿਚාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිදෙන පෙරවදන පෙරවදන සතියේ දෙවන සහ හතරවන ඉරිදා උදේ 10ට ස්වදේශීය සේවයෙන් සුසර කරන්න 91.7 91.9 අසන ඇසෙන තැන කොතනක් ස්වදේශීය සේවය රුසියාවේ ලුමුම්බාවේ ඉඳලා එක්තරා කෙටි නිවාඩුවකට මම ලංකාවට ආවට පස්සේ ඩග්ලස් සිල්වර්ධන මැතිතුමා කරපු ආරාධනයකින් මම ටවර් හෝල් එකට ගොඩ වෙනවා. ඒ ගිහිල්ලා එන අතරවාරයේදී මට සම්පත් පෙරළ මැතිතුමාව හම්බ වෙනවා. ඔහු මාව ඔහුගේ කැබින් එකට එහෙම නැත්නම් කාමරයට එකගෙන ගිහිල්ලා කරන කෙටි සාකච්ඡාවකින් පස්සේ පොඩි සටහනක් දාලා රයිනෝසිරස් පොත මගේ අතට දෙනවා. එහෙම තමයි මට මේකපත් වෙන්නේ. මම මේක කියවලා ආයිත් ලංකාවෙන් යනවා. මෑත කාලේ මම පෙරවදන වැඩසටහන අපි සංවිධානය කරද්දී මම අද දවසේ මේ පවතින සමාජ අරගලත් එක්ක කොහොමද මොකද්ද මේ මොන කෘතියද කියවන්න ඕනේ කියලා කල්පනා කරාට පස්සේ මේ වැඩසටහනට මොකද්ද කියන්න ඕනේ කියලා කල්පනා කරනකොට මගේ පොත් ගුන්නේ තිබිලා අතපොනවානේ තියලා හැප්පෙන පොත තමයි රයිනෝසිරස් මේ පොත අද දවසට කොයිතරම් වැදගත්ද කියලා තේරෙනවා අපිට එක්තරා විදියකට දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ තුන්වන ලෝක යුද්ධයක් ඇති වෙන්නේ නැහැ කියන අදහසක් අපිට ඇති වෙනවා. සීතල යුද්ධයක් ඇති වෙනවා. උණ්ඩේ වෙනුවට ඡන්දේ පාවිච්චි කිරීමත් අනිත් පැත්තෙන් මාධ්‍ය සහ ප්‍රොපගැන්ඩා එක එහෙම නැත්නම් ප්‍රකාශනය පාවිච්චි කරමින් මේ Tamange යටත් විජිතකරණය එහෙම නැත්නම් කොලොනියලයිසේෂන් එක සිද්ධ වෙමින් තියෙනවා. එහෙම යුගයක තමයි නැවතත් තුන්වන ලෝක යුද්ධයක අඳුරු සෙවණැලි ලෝකේ පුරා ඇති වෙන්න පටන් ගන්නේ. එහෙම අවස්ථාවක තමයි අද දවසේ අපි පෙරවදන කියවන්නේ. ලංකාවේ එක්තරා විදියකට සමාජ විපරිවර්තනීය තත්වයක යම් යම් ලක්ෂණ සංස්කෘතික මේ මිනිසාගේ හුවමාරුවක් පිළිබඳ යම් අදහසක් ඡායා මාත්‍රයක් අපිට පෙනෙමින් තියෙනවා. ඔබ කොහොමද විශ්වාස කරන්නේ අද දවසේ අපිට කොහොමද රයිනෝසිරස් කියව ගන්න පුළුවන් 1994 වෙනකොට අයනස් භූමිය යනවා නමුත් ඔහු මිය ගියත් ඔහුගේ රයිනෝසිස් ස්තුති ලෝකේ බොහෝ රංගශාලාවල නිෂ්පාදන මට්ටමේ තියෙනවා. බහව ප්‍රශ්නෙට ඇයි එහෙම වෙන්නේ කියන එක තමයි මගේ දැන් පිළිතුර වෙන්නේ. මනිෂා අපි කල්පනා කරලා බැලුවොත් එහෙම විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධය හිට්ලර් ප්‍රමුඛ නාසි කඳවුර ඔහුගේ ඒකාධිපති ස්වරූපය මේවා කොහොමද මිනිසුන්ව ආක්‍රමණය කරන්නේ නැත්නම් මිනිසුන්ගේ සංස්කෘතික ජීවිතය සමාජ ජීවිතය පෙරලා දමමින් චප්ප කරමින් මේවා ගමන් කරන්නේ කොහොමද කියන ආකාරය මේ රයිනොසිරස් කෘතිය කියනකොට අපිට දැනෙන්න පටන් ගන්නවා. එතකොට මේවට විරුද්ධව නැත්තම් මේවා පිළිබඳව කතිකතා කතිකාවක් ගොඩනගන්න සමාජයේ මේ වශයෙන් රයිනෝසිරස් නාට්‍ය තා ප්‍රබල ලෙස දායක වෙලා තියෙන විශේෂයෙන්ම සමාජ ක්‍රියාකාරීන් මේක විරුද්ධව අරගල කරන්නන් ඒක ආධිපතිත්වයට විරුද්ධව ඒක ප්‍රශ්න කරන්නන් ඒක විරුද්ධව අරගල කරන්නන්ට රයිනෝසිරස් කෘතිය යම් ක්‍රියාකාරයක අපි කියන්නේ ලයිම් ලයිට් එකක් නැත්තම් ප්‍රදීපා ලෝකයක් සපයනවා මේක විකාරයක් නොවි ඉඳින්න නම් නැත්තම් අ르ගලකරුවා හුදකලා නොවන්නට නම් මෙය විකාරයෙන් ඔබට යහවිතුයි කියන චින්තනය අප වෙත ළඟා කරවන්න. ඒ වගේම තමයි රයිනොසිරස් කෘතියේදී පෙන්වලා දෙනවා කාට හරි අදහසක් නැත්තම් මේ කෘතිය අපිට කියවීමේදී ඒ වගේම නාට්‍ය නිෂ්පාදනයක් විදිහට රස විඳීමේදී අපිට දැක ගන්න පුළුවන්කම ලැබෙනවා කොහොමද මුලින් අපි මේ ප්‍රතික්ෂේප කරන යම්කිසි ප්‍රවාහයන් වලට අපි නම් කියන්නේ රැලි කියලා රැලි වලටම අපිම ගොදුරු වෙන උදාහරණයක් විදිහට මේක ඩේසි කියලා චරිතයක් තියෙනවා. ඒ චරිතය බෙරෙන්ජගේ පෙම්වතිය අවසාන අංකයේදී ඩේසි බෙරෙන්ජත් විතරක් ඉතුරු වෙන අවස්ථාවක් එනවා. ඒදී ඩේසි ගමන් කරනවා රයිනෝසිරස්ලා වෙත. මොකද අර මුලින් රයිනෝසිරස්ලා කියන දේවල් පවා තේරෙන්නේ ඒවා ඊටාම ගොරහැඩි ඔවුන්ගේ නැටුම්, ඔවුන්ගේ ගායනා මේ සියලු දේවල් වලට ඔවුන් નિરાයාසයෙන්ම අපි කියන්නේ උරා ගන්න තත්යකටපත් වෙනවා. එතකොට කොහොමද යම්කිසි විදිහකට ජනමතයන් නිර්මාණය කරලා ඒ ජනමතයන් වලට මේවා මිනිසුන්ව ඈඳගන්නේ විශේෂයෙන්ම රූපවාහිනිය ගුවන්විදුලි වගේ තැන් මේ රයිනෝසිරස් අල්ල ගන්නවා. අල්ලගෙන ඒවෙන් ඔවුන්ගේ විකර්ෂණයක් පටන් ගන්නවා අවසාන වෙනකොට. ඉතින් ඒව මුලින් බෙරෙන්ජට ගැටලු ඇති වෙනවා මේ වහන්න බෑ. හැබැයි ඒව අහන දේසිලා ඒ ඒව ඊටාම අපූර්ව ඒවා කියලා එතෙන්ට යොමු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා අත්‍යන්තයෙන්ම මේ කෘතියේ තියෙන හරය වර්තමාන සමාජ පසුබිමත් එක්ක දේශපාලන පසුබිමත් එක්ක බැඳිලා තිනවා කියන එක තමයි පරිවර්තකයා විදිහට මගේ අදහස. සයිනෝසිරස් ඇබ්සර්ට් වර්ගයේ නාට්‍යයේ සංකල්පයක් ලෙස ඒ දුරස්සේ රංග කලා ප්‍රවේහයක් ලෙසද එය ලාංකික කලා ප්‍රවණතා තුල මුල් ගැසගත්ක් නොවේ. එහෙත් ඒ දාර්ශනික දෘෂ්ටියකදී බෞද්ධ දාර්ශනික කියවීම හා බැඳී පවතී. මිනිස් ක්‍රියාවන් සතු අසම්මත අර්ථ ශූන්‍ය නිෂ්ප්‍රයෝජනකාරී තත්වයන් ඇබ්සර්ඩ් රංග කලාව පෙරට කොට ගනී. තර්ක බුද්ධියෙන් සම්මතයයි හැගෙන පංචේන්ද්‍රිය ග්‍රහණය වන ලෝකයක සත්‍යයි සම්මත සියල්ල සත්‍යමදයි ඇබ්සර්ඩ් රංග කලාව අපෙන් විමසනවා. රොමාන්ටිකවාදී කලාකරුවෝ රොමාන්ටික ලෝකයක් තුල ප්‍රතිනිර්මාණය කරන්නට උත්සාහ කරන ලෝකය බිඳ දමන ඇබ්සර්ඩ් නාට්‍යකරු. එහෙත් රොමාන්ටික නාට්‍යයේ පදනම මත දර්ශනයේ මෙවලම් බවට පත් කොට ගත්තා. ඇබ්සර්ඩ් කියන වචනය අහපු ගමන්ම සාමාන්‍ය ප්‍රේක්ෂකාගාරයට එහෙම නැත්නම් සාමාන්‍ය ශ්‍රාවකයට සාමාන්‍ය කියවන්නට මේක ටිකක් දරා ගන්න අමාරුයි. රොමැන්ටික් කියපු ගමන් එක්තරා විදිහකට ඔහු හෝ ඇය ඒක සම්බන්ධයේ තියෙන ආශක්තතාවයේ වැඩි. ඇත්තටම මොකද්ද මේ රොමාන්ටික් සහ ඇබ්සර්ඩ් අතර වෙනස? ඔව් ඇත්තටම මේ රොමැන්ටික් පීරියඩ් එක ගැන කතා කළොත් එහෙම මේ ඒක රොමැන්ටික් නාට්‍ය 1700 800 කාලයේදී ඇති වෙන ප්‍රවණතාවයක් මම හිතන්නේ ඔබට ඊට වැඩිය ටිකක් මේක අපි තනු කරලා ගත්තොත් මේ සුසාධිත මට්ටමේ නාට්‍යයයි වෙල්මේඩ් ප්ලේ කියන එකයි මේ ඒ වගේම ඇබ්සර්ඩ් නාට්‍ය අතර තියෙන වෙනස මොකක්ද කියලා හඳුනාගත්තොත් මම හිතන්නේ පාඨකයාට හෝ ප්‍රේක්ෂකයාට නැත්නම් ශ්‍රාවකයාට යම් කිසි ආකාරයක මේ මේ සංකල්ප හඳුනා ගැනීමට පහසු වේ. විශේෂ සඳහන් කරන්න ඕනේ දැන් අපි මුලැමැද අග සහිත කතාවක් සුසාධිත වර්ගයේ නාට්‍යවල ස්ටෝරි ටෙලිං ආර්ට් එකක් ඒක කතා කියනවා. හැබැයි මේ මේ මේ ඒ වගේම තාර්කික පදනමක තමයි සියලුම අපි සංසිද්ධීන් සංසිද්ධීන් ගොඩ නැගිලා තියෙන විශේෂයෙන් කතා වින්‍යාසය ගත්තොත් එහෙම හේතුඵල ධර්මයකට අනුව ඒක ගොඩ නැගිලා තියෙනවා ඒක ඉස්මතු වී පෙනෙන චරිත බොහොම අපූර්ව අපි කියන්නේ බුද්ධිමය තාර්කික පදනමක් තමයි ඒවැ තියෙන හැබැයි මේ ඇබ්සර්ඩ් වලට එනකොට විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ඒකට මේ අපි කියන්නේ සාන්දෘෂ්ටික දර්ශනය එහෙම බලපාලා තිනවා මේකට ඒ වගේම තමයි මිත් ඔෆ් සිසිපස් කියන තසිසිපස් පුරාණය කැමු සඳහන් කරන ආකාරයට මේ වැදී වුන් මතු කරා මිනිස්යාගේ පැවැත්මෙහි තියෙන අර්බුදය හරි ඒ වගේම තමයි භාෂාවේ තියෙන අතාර්කික බව දැනගන්න sannivedana උපකරණයක් විදිහට අපි හිතනවා භාෂාව තමයි හොඳම ඔය යුගයේ වෙද්දී භාෂාව තමයි හොඳම මෙවලම අපිට sannivedanaya කරන්න තියෙන. හැබැයි භාෂාව කියන්නේ පුසක් කියන එක තර්කයෙන් මේ ලෝකේ ග්‍රහණය කරගන්න බෑ. ඒ යම්කිසි අතාර්කික බවක් තියෙනවා නැත්නම් අපි බුද්ධිවාදීව ලෝකේ ග්‍රහණය කරගන්නේ භාෂාවෙන්නේ භාෂාව කියන මෙවලම ඒතරම් සවිමත් මෙවලමක් නෙමෙයි අපි අපි මනුෂ්‍යයා සතුව තිබෙන හැඟීම් නැත්තම් මනුෂ්‍යයාගේ අදහස් ප්‍රකාශ කරන. ඒ වගේම භාෂාව කියන මෙවලමම භාවිතා කරනවා බොරුව කියන කිස්මතු කරලා මිනිසුන් රැවටීම දක්වා යන ක්‍රියාවලියට. එතකොට භාෂාව තියෙන අර්බුදය හරි මේ අබුතුරුපි නාට්‍යකරු ඉතාම මනවින් පිටන විශේෂයෙන්ම ගත්තොත් අයනස්කෝ ඒකේ කප්පිටෙක්. ඔහු ඒක කැප්ටන් කෙනෙක්. හරිද? ඔහු ඒක ඔහුගේ ඔය ඒ නිසාම පරිවර්තනකාරයේදී මේ ටිකක් අමාරුත් වුණා මොකද මේ කතිර ආකාරයට තමයි ඔගේ සංවාද හදලා තියෙන්නේ මමයි මනීෂයි කතා කරන දෙයකට උත්තරේ හම්බ වෙන්නේ නැත්නම් ඒකට වෙන කොහෙන් හරි තමයි තුන්වෙනි පාර්ශවය වෙන පාර්ශවයක් කියන දෙබසකින් තමයි ඒකේ සම්පූර්ණ වෙන්නේ ශේක්ෂපීර් නාට්‍ය වලත් මේ තත්ත්වය යම් කිසි ආකාරයකට තිබෙනවා නමුත් මොහු ඉතාම සවිඥානිකව පාවිච්චි කරලා තියෙනවා භාෂාව කියන මේවලම තියෙන අරමුදේ පෙන්වන්නේ මම පැහැදිලි කරමින් හිටියේ අර සුසාදින් නාට්‍යවලයි මේ මේ දෙකේ වෙලයි තියෙන ගැටලුව. ඒකට මේකේ ඇබ්සර්ඩ් වලදී විශේෂයෙන්ම අපේ නිකන් විකාරමය දේවල් නැත්නම් සමහර වෙලාවට නිහඬ රංග වෙන්න පුළුවන්. සමහර වෙලාවට සර්කස් වගේ දර්ශන වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ තුල ගැබ්ව තියෙන උත්‍රාසය නැත්නම් උපහාසාත්මක භාවය. දැන් ඒක ප්‍රසිද්ධ ඩයලොග් එකක් තියෙනවා. මේ සියලු පූසෝ මැරෙති සොක්‍රටිස් ද මරුණේ ආයෙනම් සොක්‍රටිස් පූසෙකි <laughs> දැන් ඔබ දන්නෝනේ තරක බුද්ධිය අඩුව දැන් සමා මේ එහෙම සමාන කරන්න පුළුවන් නිගාමී සහ උද්ගාමී කියන තර්ක ක්‍රම තියෙනවා මේවා තුලින් ලෝකේ ග්‍රහණය කරගන්නේ මේ තියෙන අරුබුදය හරි ඉතාම රසවත් මේ මේ මේ මේ නාට්‍ය කෘතියේදී පෙන්වන ඒ වගේම තමයි මේ තිබෙන යම් කිසි ආකාරයක මොකද මේ දේශපාලනික අපි කියන්නේ යටිපෙළ හරි කොහොමද මිනිස්සු උදාහරණයක් ගත්තොත් මේක ඉන්නවා චරිතයක් ඩුඩා සහ බොටා කියලා චරිත දෙකක් වුන් එකෙක් නීතිඥයෙක් කෙනෙක් කම්කරු ව්‍යාපාරයක ප්‍රධානියෙක් උන් රයිනෝසිරස් ආවම එහෙම රයිනෝසිරස්ලාට කොහොමද අපි අපේ නගරය අල්ලගන්න දෙන්නේ යන්නේ කියන එක පවදා උදේ කුල්ලෝ රයිනෝසිරස් ලබ උදේ නැගිටලා ජනේලෙන් බලනකොට බොටා යනවා පේනවා මේ රයිනෝසිරස් කෙනෙක් කියලා. ඉදිරියෙන් යන්නේ අර තර්ක ශාස්ත්‍රඥය අර තාර්කිකව ලෝකේ ගොඩනගන්න හදපු මේ තර්ක ශාස්ත්‍රඥයලා ඒ තමයි මේ මුලින්ම මේකේ මේ පෙරහැරේ ගමන් කරන්නේ. ඒ නිසා මෙහි අමාකාරයක ප්‍රාසය මනුෂ්‍යයාගේ ප්‍රයත්න සම්බන්ධයෙන් ඊටාම ඉහළ මට්ටමින් තියෙනවා කියන එක සඳහන් කරන්න ඕනේ අර විශේෂයෙන්ම එක ස්ථානයකින් පටන් අරගෙන යම්කිසි නිශ්චිත පරිපාකයකට යන සිදිදාමයක් සහිතව ගොඩනැංවෙන කතා වින්‍යාසයක් ඇති නාට්‍ය වෙනුවට යම් ආකාරයකට එක එක සිද්ධා එක සිද්ධියක් තිබෙනවා මේ. නමුත් ඒ සිද්ධියේ විවිධ ප්‍රතිමානයන් එළිවන ආකාරයට නාට්‍ය වියමන සැකසුණු ආකාරයක් තමයි අපිට අබුතරුපි නාට්‍යවල දැක ගන්න ලැබෙන්නේ. මම කොහොමද ඒ ගැන නොහිත ඉන්නේ? එයා හරි උණුසුම් හදවතක් තිබුණ නියම මිනිහෙක්. කොහොමද ඒ වගේ මිනිහෙක් වේ මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්නේ? අපි එකිනෙකාව හුඟක් කාලයක් තිස්සේ හොඳට දන්නවා. එයා එහෙම වෙනස් වුණත් මේ ලෝකේ අන්තිමට වෙනස් වෙන මිනිහා හැටියට තමයි මම යව දකින්නේ. මම මටත් වඩා මිනිහා විශ්වාස කළා. එහෙත් එහෙමත් ඉඳලා මට මෙහෙම දෙයක් කරන්න නාට්‍ය රචනයේ දෙන අංකුර නාට්‍යකරුවෙකුට එහෙම නැත්නම් නාට්‍ය රචනාව කියන පෙළ රචනාව කියන විෂය ප්‍රැක්ටිස් කරන කෙනෙකුට ඒ විෂයෙහි නියැලෙන උත්සාහ කරන කෙනෙකුට රයිනෝසිරස් නාට්‍ය පෙළ රචනාව කොහොමද ඔහුගේ ලේඛන කලාවේ ප්‍රගමණය හෝ ආරම්භය හෝ එහෙම නැත්නම් එහි වෙනත් ගමනාන්තයකට ගමන් කිරීම සඳහා පින්වන එහෙම නැත්නම් දක්වන ශක්්‍යතාවය එහෙම නැත්නම් ඒකේ හැකියාව කොහොමද තමන්ගේ කලා රචනා කලාව වෙනස් කරගන්න පාවිච්චි කරගන්න පුළුවන්. ඇත්තට මනීෂ පෙළ රචකයෙක් විදිහට නිර්මාණකරණයේ යෙදෙන ඕනෑම කෙනෙක් නාට්‍ය කෘතිය පරිශීලනය කිරීම ඉතාම වැදගත් වෙනවා. එතකොට ග්‍රීක නාට්‍ය වෙන්න පුළුවන්, ෂේක්ස්පියර් වෙන්න පුළුවන්, නැත්නම් අපි පර්තුගාමි නාට්‍ය කියලා හඳුන්වන මෙවැනි නාට්‍ය කෘති වෙන්න පුළුවන්. එතකොට ඒ විවිධත්වය, ඒ රචනා ශෛලීන් පිළිබඳව හඳුනා ගන්න මේ කෘති පරිශීලනය වැඩ කරන රයිනෝසිරස් වල තිබෙන එක ප්‍රධාන විශේෂත්වයක් තමයි භාෂාව පාවිච්චි කරලා ගොඩනංවන අපූර්වත් ඒ කියන්නේ භාෂාවේ තියෙන નિસારත්වය පෙන්වන්න භාෂාවම මෙවලමක් විදිහට භාවිතා කිරීම. ඒ වගේම සංවාද ගොඩනැංවීමේ තියෙන නාට්‍යාකාර ගුණය අපිට හඳුනා ගන්න ඉතා පහසු වෙනවා. ඒ වගේම තමයි නාට්‍යකරුවෙක් විදිහට යම්කිසි ප්‍රස්තුතයක් දිහා මේ පඬිතමානී වෙන්නේ නැතුව ඒක ඒ ඒ ප්‍රස්තුතයේ තියෙන නැත්නම් අපි කියන්නේ අත්දැකීමේ තියෙන පිටිපස්සේ තියෙන සංකල්පය උලුප්පා දක්වන්න Taman සතුතියව තියෙන කාව්‍යාත්මක උපකරණ නැත්නම් සංකල්පීය උපකරණ ටික ඒ සිතීම් ධාරාව කොහොමද චරිත හරහා දෙබස් වගින් සිදුවීම් වගින් ගොඩනගන්නේ කියන එක ගැන හිතන්න නැවත නැවත කල්පනා කරන්න රස විඳින්න තියෙන නාට්‍යයක් විදිහට තමයි මම රයිනෝසිරස් කෘතිය දක්වන්නේ සහ විශේෂයෙන්ම ආසන්න අත්දැකීම් වලට නාට්‍යකරුවෝ ප්‍රතිචාර දක්වනකොට ඒක අර නාට්‍යමය පරාසය පුතුලවන ආකාරයට ගොඩනගන්න. දැන් 1945 වෙනකොට ලෝක යුද්ධ ඉවරයි. හරි. හැබැයි මේ 45 උණුසුම 59 වෙනකන් එනවා කියලා කියන්නේ අවුරුදු 13ක් 14ක් කාලෙකුත් මේක පැසවෙමින් පැසවෙමින් තිබිලා මේ මේ අත්දැකීම නැවත ගැන කල්පනා කරන්න මිනිස්සු හැසිරිච්ච තකතිරු විදිහ නැත්තම් මිනිස්සු හැසිරිච්ච තමන්ට තරම් නොවන විදිහ මිනිසයාට උචිත නොවන නැත්නම් මිනිසෙක් විදිහට පුළුවන් දේ වැඩේ කරන්න. හරි. වෛද්‍යවරු තමයි මිනිසුන්ගේ ඇස් ගැලෙව්වේ මිනිසු මරණ ක්‍රම හදලා දෙන්න මේ හිට්ලර්ට උදව් කරේ. හරි එතකොට හොඳම ඉංජිනේරුව තමයි මිනිස්සු නසන යුද උපකරණ නිෂ්පාදනය කළේ පරමාණු බෝම්බ නිෂ්පාදනය කළේ විද්‍යාඥයෝ එතකොට මේක ගැන නැවත හිතා බලන්න මේක පිළිබඳ යම්කිසි සංවේදනයක් ඇති කරන්න පුළුවන් රචනාවක් විදිහට තමයි මට රයිනෝසිරස් කෘතිය දක්වන නිසා මේ මේ ලෝක මට්ටමින් කතා බහකට ලක්වන කෘතියක් ඒ නිසා මෙහි තිබෙන සාරය කියවා බැලීම හැබැයි හැම කෙනෙකුටම නිර්මාණය කරන්නේ ඒ දින කෙනෙකුට වැදගත් වෙනවා කියන එකයි මගේ හැඟීම. දෙවන ලෝක යුද්ධයේ ආශ්‍රිතව මහා මානව ඡේදයේ පසුබිම ඊට නොඑක අයුරින් ප්‍රතිචාර දැක්වූ යුරෝපීය නාට්‍ය රචකයන් රාශියක් හිටියා. ඒ අතර රුමේනියාවේ ඉපිද ප්‍රංශබසින් නාට්‍ය රචනා කරපු යුජින් අයනෙස්කෝගේ නාට්‍ය කැපිලා පේනවා. ඔහුගේ නාට්‍ය සමුච්චය අතරින් රයිනෝසිරස් නාට්‍ය හොබවන්නේ ඉතාම සුවිශේෂී තැනක. ඒක නිසා බොහෝ අර්ථයෙන් බොහෝ විද්වතුන් බොහෝ න්‍යායාචරු ਵਿਚාරකින් පවසන්නේ රයිනෝසිරස් තමයි ඔහුගේ හොඳම කෘතිය කියලා. ඒ අර්ථයෙන් අපි අද දවසේදී රයිනෝසිරස් නාට්‍යයේ පෙරවදන අවසන් කරනවා. ඒ සඳහා අපි ආරාධනා කරා පෙරවදන වැඩසටහන සඳහා ආරාධනා කරේ නාට්‍ය පරිවර්තනය කරපු සම්පත් පෙරේරා මැතිතුමාට. එතුමා නාට්‍ය කලා විෂයයෙහි තමන්ගේ ජීවන සැරිය යොදවමින් කාලය කැප කරමින් පරිශ්‍රණය කරමින් ජීවත් වෙන මානවකෙක් අපි විශ්වාස කරනවා ඔබේ පුස්තකාලේ ඔබේ පොත්ගුන්නේ තිබිය යුතු පොතක් විදිහට මානව වංශ විද්‍යා කතා පොත පෙරවදන ഘോഷාකාරී මාධ්‍යකරණයත් පිටපත් කිරීමේ ලේඛන කලාවත් වෙනුවට ඔබේ දැනුමින් සපිරි ਵਿਚාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිදෙන පෙරවදන පෙරවදන මෙහෙවුවේ කතිකාචාර්ය මනීෂ දුක්ඛනාරාල පෙරවදන ප්‍රියන්තනී ගමගේ යහපත්ගේ නිෂ්පාදනය